නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං වැඩමවා වදාළ අතිපූජනීය වන්දනීය මා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොත වෙනකොට අපගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ උත්තරීතර අවස්ථාවකට අපි එළඹිලා සිටිනවා ඒ තමයි මේ වස්සානයේ කියන මේ කලකාල පරිච්ඡේදයේ තුල විශාල කුසල සම්භාරයක් ඒකරාශි කරගෙන ඒ වස්සාන කාලයේ අවසාන ප්‍රතිඵලය ලබන්නටයි මේ මොහොතේ ඉඳලාම අපි සූදානම් වෙලා සිටින්නේ. අපි අද ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් විශේෂ කාරණාවක් අපි සාකච්ඡා කරනට සූදානම්. ඒ තමයි කටිනය අට්ඨමා කුසල් වලින් පළවෙනි කුසලයේ වශයෙන් වාග්යතුන් වහන්සේ දේශනා කරනවා. මේ කටිනය වෙන කිසිම කුසලයකින් පරද්දන්නට බැරි මේකේ ආනිසංශ තථාගතයන් වහන්සේ නමකටවත් කියන්න බැරි තරම් උත්තරීතර පුණ්‍ය කර්මයක් වශයෙන් පින්කමක් වශයෙන් තමයි දේශනාවේ සඳහන් කරන්නේ. ගොඩාක් අපි හතර මේ වස්සානිය කියන්නේ මොනවද? කටිනිය කියන්නේ මොනවද කියන එක පිළිබඳ අවබෝධය නැති අය අනන්ත අප්‍රමාණ ඉන්නවා වෙන්නට පුළුවන්. අපි දැනුවත් වෙන්නට ඕනේ මේ වස්සානේ කියන්නේ කුමක්ද කියන එක. මේ වස් කාලය තුල ආරණ්‍ය සේනාසනවල පන්සල්වල ඕනතරම් ලේඛනයක් ලියලා දාලා තිනවා අයන් වස්සාන කාලෝ. මේක වර්ෂාව තියෙන වැසි කාලයයි. කොයි කාලෙද අපි මේ ලේඛනය ප්‍රදර්ශනයටපත් කරන්නේ අගෝස්තු මාසෙන් පස්සේ. බින්දර වාගේ පායන ලිං ඉඳෙන පාරවල් වල පිපිරීම් දකින්නට ලැබෙන මේ වගේ ඉඩෝර කාලයක තමයි අපි මේ වස්සාන කාලය කියලා එකක් සමරන්නේ. ඇත්තටම වයින් නැත්තම් වස්සාන කාලය කියලා එකක් සමරන්නේ ඇයි? වයින්වයි කියලා අපි ඇයි මේම දැන්වීම් පෝරවල දාලා එක්තන් වෙලා ඉන්නේ ඇයි කියන මේ ප්‍රශ්නය අපෙන් ඇහුවොත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කලවර වෙලා විදුලි කොටලා මේ ආසෙන් වැටෙන වයි සම්බන්ධයෙන් නෙමෙයි පින්වතුනි. එහෙනම් වර්ෂාව නැති රටවල් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. කාන්තාර රටවල්, අරාබිකරේ රටවල්. එතකොට මේගොල්ලන්ට කවදාවත් මේ වැසි කාලයක් හම්බෙන්නේ නැහනේ. ඒ කට්ටියට වසිටින්න පුළුවන් කමක් නැහනේ. එනම් මේ ලෝකයේ මේ භෞතිකව අපට පේන දේවල් වලින් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝකෝත්තරව පේන දේවල් වලින්. මොකද්ද මේ වස්සානය කියලා කියන්නේ? කෙලෙස් වස්සානය, කෙලෙස් වැස්ස. රාග වැස්ස, ద్వේස වැස්ස, මෝහ වැස්ස, වෛර වැස්ස, තණ්හා වැස්ස, උඩඟුකමේ වැස්ස, මාන්නකාරකමේ වැස්ස කියන කෙලෙස් 1500කින් යුක්ත වූ මා විශාල ගිගුරුම් සහිත වැස්සක් තියෙන මේ ලෝකේ. මේ වැස්සට අවුලා තෙමෙච්ච නැති කෙනෙක් නැති තරම්. තථාගතයන් වහන්සේ තමන්ගේ සිදුවත් කියන බෝසත් පාරමිතාව සම්පූර්ණ කරගෙන ගෞතම නමින් බුදු වෙනකොට උන්වහන්සේත් මේ කෙලෙස් වැස්සට තෙමිලයි ගියේ. ඇයි රම්‍ය සුරම්‍ය සුභ හම්බ වුණානේ. සුකෝපභෝගී රාජ්‍ය සම්පත් එක්ක ජීවිතයක් හම්බ වුණානේ. ඒ නිසා මාබෝසතාණන් වහන්සේත් අනන්ත අප්‍රමාණ මේ සංසාර ගමනේ මේ කෙලෙස් වැස්සට අවු වුණා. උන්වහන්සේ අපට දේශනා කරනවා මාස 9ක් තිස්සේ අපි එක එක විවිධාකාර කමඨාන් වඩනවා විදර්ශනා වඩනවා සතර සටිපට්ඨානය වඩනවා ධාන බලාපොරොත්තුෙන් ආනාපාන සතිය වඩනවා ಗುಣධර්ම වඩනවා පුණ්‍ය කර්ම කුසල කර්ම මේ වගේ වැඩසටහන් වල නිරත වෙනවා හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ අවුරුද්දේ මේ මාස 3ක් වෙන් කරලා වස්සානේ කියලා එකට නමක් තියලා ඒ කාලේ වෙනකොට අපි හැමෝම මේ කෙලෙස් වර්ෂාවෙන් බේරිලා ඉන්නට වෑයම් කරන්නට ඕනේ කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ අයං වස්සාන කාලෝ මේක වැසි කාලයයි කෙලෙස් වැසි කාලයයි දේශනාවේ සඳහන් වෙනවා මේ වස් සිටින ස්වාමින් වහන්සේට කිසිම තැනකට වඩින්න අවසර නැහැ. ඇයි බේත්තේ ටික දෙනවනම් දානමාන ටික දෙනවනම් ගිලම්පස ටික දෙනවනම් සියලෝම සිව්පසෙන් උපස්ථාන ලැබෙනවනම් කිසිම හේතුවක් මත එළියට යන්න බෑ. ඒ කාලේ දේශනාවේ තියෙනවා තල්ලතු වලින් කුටි හදලා පොල්ලතු වලින් කුටි හදලා Tamanට පුළුවන් විදියට ඒ කාලේ තිබිච්ච උපකරණ පාවිච්චි කරලා පොඩියට කුටියක් අදලා වස්සාන කාලේ වෙනකොට ජේතවනාරාමෙට ඒ උපාසක උපාසිකාවන් ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් බැගෑපත් ඉල්ලා සිටිනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපේ නිවසේ අපි කුටිය සාංගික කළා අපගේ ඉඩමේ අපි කුටියක් අදලා සාංගික කළා. ඒක ඔබ වහන්සේ සාංගිකේ බාර ගන්න ඕනේ. මේක සංගයා වෙනුවෙන් කියලා හිතනකොටම සාංගික වෙලා ඉවරයි. නමුත් තාම බාර දීලා නැහැ. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා ඒ කුටිය බාර අරගෙන ඒකේ මේ වස්සාන කාලය තුල වැඩ වාසය කරලා ಗುಣධර්ම වඩලා යම්කිසි මාර්ගඵලයකටපත් වෙලා ඔබ වහන්සේගේ ශාසනයත් බබුලවලා අපටත් විශාල කුසලයක් කරගන්න අවස්ථාවක් දෙන්නයි කියලා දෑත් දීලා নমස්කාර කරනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ වඩම්මාගෙන යන්න, ආවල් ස්වාමින් වහන්සේ වඩම්මාගෙන යන්න කියලා ස්වාමින් වහන්සේලා බාර දුන්නා. ඒ ස්වාමින් වහන්සේලා ඒ වස් මාස තුනම එළියේ කොහෙටවත් යන්නේ නැහැ, දායකයන්ගේ වැඩ කරන්නේ නැහැ, පාංශකුල පින්කම් මොකවත් නැහැ. උන්වහන්සේලා එක්තැන් වෙලා අර රෝගාතුර වෙලා ඔප්පල වෙලා ගේ ඇතුළට වෙලා ඉන්නවා වාගේ ඒ කුටියේ එම නැත්තම් සේනාසනේ ඒ විහාරස්ථානයේ උන්වහන්සේ වැඩ වාසය කරලා ಗುಣධර්ම වඩනවා මොනවද වඩන ಗುಣධර්ම මේ පේන දේවල් තුලින් ඇති වෙන කෙලෙස් වලින් තෙමෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා ඇයෙන දේවල් තුලින් ඇති වෙන කෙලෙස් වලින් ආරක්ෂා වෙනවා සිතෙන සිටිවිලි වලින් ඇතිවෙනා වූ කෙලෙස් වලින් ආරක්ෂා වෙනවා මේ කෙලෙස් වර්ෂාවෙන් උන්වහන්සේ බේරෙන්න පාවිච්චි කරන්නේ තථාගතයන් වහන්සේගේ කමඨාන් කියන මුතු කුඩය. මේ මුතු කුඩේ පේන්නෙත් නෑ, වැස්ස පේන්නෙත් නෑ, තෙමෙනවා පේන්නෙත් නෑ, ලෙඩ වෙනවා පේන්නෙත් නෑ. මේ ඔක්කොම ලෝකෝත්තර කතාවක්. රාගයෙන් මත් වුනාම, ద్వේෂයෙන් මත් වුනාම, ලෝභයෙන් මත් වුනාම වස්සිටින ස්වාමින් වහන්සේ රෝගාතුර වෙනවා. ඒ රෝගයට අපි කියනවා පෘතුජන වුණා කියලා. මොකද්ද? එයා සාමාන්‍ය මිනිස්සු මට්ටමටපත් වුණා. පෘතුජනයි. එහෙනම් පෘතුජනයා කියන්නේ මොනවද අසනීප කියලා බලනකොට සබ්බේ පෘතුජනා උම්මත්තකා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එයා මානසික අසනීපයක් යාට. එහෙනම් මේ වස්සාන කාලය කියන එක සිව්වන පිරිසටම සුදුසු කාලයක්. එහෙනම් බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සියලෝම දෙනාම මේ කෙලෙස් වලින් ආරක්ෂා වෙන්න මේ කෙලෙස් වැසි වලින් තමන්ගේ ලෝකෝත්තර ජීවිතය රැකගන්න අපි හැමෝම වස්සිටින්නට අවශ්‍යයි. ඒ කාලය තුල හැමදාම විහාරස්ථානෙට යන්න ඕනේ. මල් පාන් පූජා කරන්න ඕනේ. සිව්පසෙන් සංඝයාට උපස්ථාන කරන්නට ඕනේ. බණ අහන්නට ඕනේ. භාවනා කරන්නට ඕනේ. යහපත් දේවල් වල නිරත වෙන්නට ඕනේ. දැන් බලනකොට මේ දේශයේ සෑම කෙනාම වස්සිටලා. එනම් අයං වස්සාන කාලෝ කියලා කියන්නේ මේ වගේ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නමක් මේ වස්සාන කාලය තුල ගුණධර්ම වඩලා භාවනා යෝගයේ වැඩ හිඳලා උන්වහන්සේ යම්කිසි මාර්ගඵලයකට අවබෝධයකටපත් වුනාම උන්වහන්සේට සීවරය පූජා කරලා දාන ටිකක් දුන්නාම ඒකට කටින පින්කම කියලා කියනවා. ඇයි මේ කටින පින්කම අට්ටමා කුසල් වලින් පළවෙනි තැන නිමා කරගෙන තියෙන්නේ අයිති කරගෙන තියෙන්නේ කියන ප්‍රශ්නෙට හොඳම පිළිතුර තමයි මේක සාමාන්‍ය දානයක් නෙමෙයි මාර්ගඵලයකටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට දෙන දාණය. ඒ නිසා මේ දාණය ආනිසංස මේ ලෝකයේ ඉවර වෙලත් පවතිනවා. එහෙනම් මේ කටිනේ කියන එක පිළිබඳව අපි වැඩිදුර සාකච්ඡා කරනු ලබන්නේ නැහැ. හේතුව අපට අද විශේෂ ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. අද මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. ඉවසීමද කීකරුකමද ශ්‍රමණයන් දැකීමද ධර්ම සාකච්ඡා කිරීමද මේවා උතුම් මංගල කරුණ කියන එක තමයි මේ ගාථා රත්නයේ අර්ථය. අපි හැමෝම දන්නවා. ගොඩාක් කට්ටියට මේ ગાථා පිළිබඳව තියෙන සූත්‍රය කටපාඩම්. හැබැයි සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙච්ච කට්ටිය අත්උස්සන්න කිව්වම ඔක්කොම බින් බලා ගන්නවා. අත් නෑ වාගේ. ඇයි අපට ලැජ්ජයි අපි මේ මිනිස්සුත් භවයේ මෙච්චර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන කටපාඩම් කරගෙන මේ තරම් ධර්ම කාරණා කටපාඩම් කරගෙන ප්‍රසිද්ධිය තර්ක කරනවා අනන්ත අප්‍රමාණ මිනිස්සු පරාජයටපත් කරනවා. හැබැයි ඒ ධර්ම ඥාණයෙන් ඒ අවබෝධයෙන් තමන් මොනවද කරගත්තේ කියලා ආනකොට ලැජ්ජාවේ පණ යනවා කියන්න වචනයක් නැහැ. හැබැයි තර්කයට විතරයි බන දන්නේ. වඩන්න බන දන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අවුරුදු 40 50 60ක් 70ක් වෙනකම්ම සසරේ යන්න නැවත ඉපදෙන්න අපි කරුණාකාරණා කළා මිසක් සසරෙන් එතර වෙන්න වැඩ කළේ නැහැ. හැබැයි අද ධර්ම දේශනාවෙන් පස්සේ එහෙම වෙන්නේ නැහැ. අද ඉඳලා අපි හැමෝම මේ සසරෙන් එතර වෙන්න වැඩ කරන්නට ඕනේ. ඒකට අපි උපයෝගී කරගත්තේ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියන නිර්වාණ පණිවිඩය මොකද්ද මේ කන්තිය කියලා කියන්නේ පින්වතුනි ඉවසීම අපගේ වැඩිහිටියෝ බයිනකොට දක්මිටි කාගෙන ඉන්නවා හාමුදුරුව බයිනකොට ඉතින් සංඝයාට ඉතින් මොකවත් කියන්න බෑ කියලා ඉතින් ඉවසගෙන ඉන්නවා. අම්මා තාත්තා බයිනකොට බිම් බලාගෙන ඉන්නවා. මේක තමයි අපි දන්න ඉවසීම පින්වතුනි. මේක ලෞකික ඉවසීමක්. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කාරණාව තුළ මේ ගාථා රත්නය තුළ කියන ඉවසීම ආත්පසීම වෙනස් එකක්. මොකද්ද මේ ඉවසීම කියලා කියන්නේ? අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි කර්මය ඉවසන්නට ඕනේ. අපි කර්මය ඉවසනවා නම් පමණයි කන්ති පාරමිතාව පිරෙන්නේ. කර්මයට විරුද්ධ වෙනවා නම් කවදාවත් කන්ති පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි මේ ලෝකේ දිහා බලනකොට පින්වතුනි මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම රාගය, ලෝභය, ద్వේෂය, වෛරය, මෝහය ඇති වෙන්නේ නැද්ද? අපි යම්කිසි කෙනෙක් දිහා බලනකොට සන්තෝෂ වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි ඒ වගේම තමයි වෛර වෙච්ච ద్వේෂ වෙච්ච අවස්ථාත් අනන්තයි අප්‍රමාණයි මේ ලෝකේ කිසිම කෙනෙකුට පින්වතුනි Tamanට ඕන දේ බලන්න බෑ මේ ලෝකයේ සෑම කෙනෙක්ම බලන්නේ ඒ ඒ අයගේ තම තමන්ගේ කර්මය රාගය මේ ලෝකේ හැමදාම වඩාගෙන ආපු අසත්පුරුෂයෙක් ඉන්නවනම් දකින දකින බවලතායට රාගෙන් නෙමෙයිද පේන්නේ එයාගේ චක්කු ප්‍රසාදය පුරාම තියෙන රාගය ඒ නිසා කිසිම කෙනෙක් එයාගේ දෙමව්පිය වශයෙන් දරුවෝ වශයෙන් එයාගේ ඥාතිය වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. එයාට තියෙන්නේ රාග ඇස් දෙකක්. ඒ නිසා පේන්නේ රාගයෙන්. එහෙනම් පෙනිලා තියෙන්නේ මොනවද? එයාගේ කර්මය, එයා ගෙනාපු දේ එයාට පේන්නේ. යම්කිසි අයක් මේ ලෝකේ මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩලා වඩලා හැමදේම මෛත්‍රියෙන් දැකලා මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම මෛත්‍රියෙන් ගනුදෙනු කරලා මේ භවයේ ඉපදුනාම යාට පේනවා අනේ මගේ පෙර භවයේ මව්වරු කවුරුත් නිවන් දැකලා නැහනේ අම්මෙක්ලා තාත්තෙක්ලා ඉපදිච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැත්තම් දරුවෙක් වෙලා අපට ඉපදිච්ච කෙනෙක් නැත්තම් මේ ලෝකේ ඉන්නේ ඔක්කොම අපේම පවුලේ අය නේද අද වෙන වෙන නම් වලින් වෙන වෙන ගෙවල් අදාගෙන සිටියට මේ සෑම කෙනාම අපේ දෙමව්පියෝ ඥාතියෝ පින්වතුනි අන්න එයාට මේ මෛත්‍රී ඇසට පේනවා මාව මේ ලෝකෙට බී කරපු සේරම ඇඟේ තියෙන ලේ ටික මට පෝපු මගේ අම්මා තාම rahat වෙලා නැහැ සංසාරේ වැඩ මාන්සි කරලා හම්බ කරලා කණ්ඩ දීපු බොණ්ඩ දීපු උගන්නපු මගේ තාත්තා රාත් වෙලා නිවන් දැකලා නැහැ. මේ සංසාරේ තාම ඉපදිලා අනේ මමත් ඉපදිලා ඇයි මේගොල්ලෝ වැඩ නිමා කරන්නේ නැත්තේ? අන්න බලන්න එයාගේ ඇස් දෙකට වෙනත් එකක් පේනවා. තවත් කෙනෙක් ඉන්නවා බෝධිසත්වයක හැමදාම පාරමී පුරලා පුරලා මේ භවයේ ඉපදුනාම එයාට මිනිසුන්ගේ අඩුපාඩු දකින්නකොට එයාට hina යනවා බලන්න අර මිනිස්සයා ਬਾගෙට ඇඳගෙන යනවා මටයි තරහා යන්නේ. අර මිනිස්සයා වංචා කරනවා මගේ ඇඟේ තමයි මාළු නටන්නේ. අර මිනිස්සු පින්කම් කරනවා මමයි කොඳුරන්නේ බලන්න මේ බාහිර ලෝකයේ කිසිම දෙයක් මට බලාගෙන ඉන්න බෑනේ මට මොකද්දෝ එකක් වෙනවනේ අන්න බලන්න එයා මේ බාහිර ලෝකයේ තියෙන සෑම ගනුදෙනුවක් තුළින්ම තමන්ගේ චර්යාව තේරුම් ගන්නවා. එහෙනම් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ අපට පෙනෙන්නේ පින්වතුනි අපගේ කර්මය. වෙන කිසිම දෙයක් මේ ලෝකේ අපට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙම දකින්න දක්ෂයෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. යහපත් දේවල් පේන්නේ යහපත් දේවල් මේ ලෝකේ කරපු නිසා. අයාපත් දේවල් පේන්නේ හයාපත් දේවල් මේ ලෝකේ කරපු නිසා එහෙනම් තප්පරය තප්පරය ගානේ මේ ලෝකේ පේන හැම දෙයක්ම මාගේ කර්මය එහෙම ඉතලා සන්තෝෂෙන් ඒකට කීකරු වෙනවා නම් අවනත වෙනවා නම් එයා තමයි කන්ති පාරමිතාව පුරන බෝධිසත්වයා. ඇයි අපි බෝධිසත්වයා කියන වචනේ පාවිච්චි කළේ? තුන්තරා බෝධියකින් නැතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට පිරිනිවන් පාන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය. එහෙනම් නිවන් දකින්න කැමැති උත්තමයෙක් මේ ලෝකේ ඉන්නවනම් ඒ සත්පුරුෂයා තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නට ඕනේ. ඒ කාන්ත වශයෙන්ම ඒ බෝධියට අදාළ පාරමී ධර්ම සම්පූර්ණ කරන්නට ඕනේ. එතකොටයි එයාගේ සංසාර විමුක්තියේ අයිතියට ලැබෙන්නේ. නැත්තම් හැමදාම ඉපදෙනවා. එහෙනම් මේ ලෝකේ අපි හැමෝම සසර දුකයි කියලා කියපු නිසා නේද නාට්‍ය බලන්නේ නැතුව ගමන් යන්නේ නැතුව හැමෝම ඇවිල්ලා මේ ධර්මශාලාව පුරාවට පිරීලා බාහිර වැඩ නවත්තලා කන් දෙක අරගෙන මොනවද දන්නේ අද දේශනාව කවුරු පිළිබඳව දන්නේ දේශනාව අද දේශනාව තමන් පිළිබඳව තමන්ගේ මේ බඹයක් විතර උස මේ කය මේ සංසාරේ ඉපදිලා මේ නාම රූපත් එක්ක කරන ගනුදෙනුව පිළිබඳවයි අද දේශනාව අන්න බලන්න පින්වතුනි මේ තරම් කැපවීමක් කරලා මේ පින්වතුන් මෙතන රැඳිලා මේ සෑම දෙයක්ම කටයුතු වල නිරත කරනවා නම් මේ හැම දෙයක්ම හේතුව අපේ කර්මය නේද? මිනිස්සෙකුට බයිනවා නිඳා කරලා අපාස කරලා කිරියම්මා කිරියත්තාගේ ඉඳලාම මතක් කරලා බයිනවා මේ මිනිස්යාට ඉවස ගන්න බැරි තරම් ඉනා. ඒ මිනිස්යාට ඉනා ඉවස ගන්න බෑ. අපට හිතෙනවා මේ මිනිස්යාගේ ඔළුව හොඳ නැහැ. මේ තරම් නිନ୍ଦා අපාස කරලා බයිනකොට මේ මිනිස්යා මෙච්චර ඉනා වෙන්නේ ඇයි? ඇයි මාත්‍යා ඉනා වෙන්නේ කියලා ඇහුවා මෙයා කියනවා මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල ධාම තථාගතයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන පළවෙනි ධර්මයක් තමයි මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල ධාම කියන එක. මට හැයෙන්නේ අනුන්ගේ දේවල් මට ඇයෙන්නේ මම දීපු දේවල් එහෙනම් මට මේ තරම් බැනුම් ඇයෙනවනම් නිന്ദා අපාස ඇයෙනවනම් මමත් මේ විදිහට බැන්නා කියනක නේද මම මේ විදියටම බැනලා තියෙනවා ඒ නිසා තමයි මේ විදියටම දේවල් මට ඇයෙන්නේ එයා බයින්නේ නැහැ මම බැනපු දේවල් මට නිසි කාලයේදී අරගෙන ඇවිල්ලා මට පූජා කරනවා මට අයිති දේ මට බාර දෙනවා බලන්න මගේ කර්මය කොච්චර ලස්සනද කියලා මේ සන්තෝෂේ දරාගන්න බැරුව යට ඉනාගින් තියෙන්නේ එහෙනම් අපේ කන් වලට ඇයෙන සෑම නින්දාවක්ම අපාසයක්ම පෙර භවයේ අපි මිනිසුන්ට කරපු නින්දා අපාස අපි බණින් නැතුව පින්වතුනි මේ ලෝකේ බණුන් ඇහෙන්නේ අපි ප්‍රශංසා කරන්නේ නැතුව ගෞරව කරන්නේ නැතුව අපට කවදාවත් ප්‍රශංසා ලැබෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණනි හැමතැනම අපට බණුන් තථාගතයන් වහන්සේට නිନ୍ଦා අපාස ඇයි මල්ලාසනේ යට මලමිනියක් අම්බෙලා මානනී එක්තරා භවයක මෙහෙම සිද්ධියක් වුණා ඒකේ ආදීනව ආනිසංස ඒ හේතුඵල ධාම අද අපට හැමතැනම බැනුම් ආන්න සිද්ධ වෙලා මානනී එදා තථාගතයන් වහන්සේ කාශ්‍යප තථාගතයන් වහන්සේ දන්වලනකොට පාත්‍රය එබිලා බලලා මේ මුඩු මානට කවුද මේ සුවඳල් වලින් පූජා කළේ කියලා අපාස කළා. ඒ අපාස කළපු ජෝතිපාල මානවකයාගේ ඒ හේතුවෙන් ඇතිවෙච්ච කර්මය අද තථාගත ගෞතමයන් වහන්සේට යවහල් වලින් බත් වළඳන්න සිද්ධ වෙලා පින්වත්නි මහණෙනි මේක එදා වෙච්ච සිද්ධියක ප්‍රතිඵලයක් එනම් තථාගතයන් වහන්සේගේ ඉසේ රුදාව කොන්දේ අමාරුව මේ ඇඟපතේ ඇතිවෙච්ච සෑම වේදනාවකටම භාග්‍යතුන් වහන්සේ හේතු දක්වනවා හැම දෙයකටම හේතුවක් තිබුණා අද මානනී තථාගතයන් වහන්සේට ඉසේ කැක්කුම එදා එක්තරා භවයක මම සාමාන්‍ය බෝධිසත්ව චරිතයක යනකොට මාළු අල්ලලා ගොඩට දානවා ඒ මාළුව දැකලා මං සන්තෝෂ වුණා. අනේ හොඳට මස් තියෙන හොඳට ඇදිච්ච ලොකු මාළු දඟලනවා කියලා සන්තෝෂ වුණා. අන්න මානනී ඒ කර්මය අද තථාගතයන් වහන්සේගේ ඉසේ රුදාව වශයෙන් පත් වෙලා. දැන් තම තමන්ගේ හදවත් වලට එකඟව කල්පනා කරලා බලන්න දියවැඩියාව කියනවා කොලෙස්ටරෝල් කියනවා ඉසේ කැක්කුම අන්දි කැක්කුම වකුගඩු කැක්කුම ඉඳගෙන ඉන්න බෑ, ඉඳගන්න බෑ, නැගිටින්න බෑ, නිදාගන්න බෑ. මේවා ඔක්කොම දැන් අපේ කර්ම නෙමෙයිද? එහෙනම් අපි පෙර භවයේ කරපු දේවල් තමයි පින්වත්නි මේ පරිසම් දීලා තියෙන්නේ. මේවා කිසිම කෙනෙකුට මේවා නිරෝධ කරන්න බෑ. අපි මොනම බේත් බිව්වත් පින්වත්නි මේ වලින් නිදාස් වෙන්න බෑ. මේවා අපි කරපු කර්ම ධම්මෝ රක්කති ධම්මචාරයේ ධර්මයෙන් පමණයි අපට ආරක්ෂාව ලැබෙන්නේ. එහෙම නැතුව අපි කොච්චර ආරක්ෂා වුණත් පින්වතුනි පොළොව පලාගෙන යන්න තියෙනවා නම් බුදුවරයා ඇවිල්ලා අතින් අල්ලාගෙන දේවදත්ත මම බේරනවා කිව්වත් ඒ තත ඇරිලා පොළොව පලාගෙන යනවාමයි. මෙච්චර කාලයක් ඉපදිච්ච වෙලේ ඉඳලා අපි මොනවද කරලා තියෙන්නේ ඇස පිනවන්න දිව පිනවන්න කන පිනවන්න කය පිනවන්න සිත පිනවන්න කරුණු කාරණා එව්වා. හැරිච්ච මොතේ ඉඳලාම ඉපදෙන්න කටයුතු කළා මිසක් ඉපදීම නවත්තන්න කටයුතු කරපු කෙනෙක් ඉන්නවනම් අත්උස්සන්න කියලා කිව්වොත් අදවතට එකඟව අත්උස්සන්න බෑ. උස්සන කෙනෙක් ඉන්නවනම් එයා මාර්ගඵලයක ඉන්න ඕනේ. එහෙනම් ජීවිත කාලය පුරාම මොනවද කරලා තින්නේ ඉපදෙන්න කටයුතු කළා උත්පත්තිය නවත්තන්න කටයුතු කළේ නැහැ අපට ලැජ්ජයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය දායකයෝ කියලා කියන්න. අපගේ තථාගතයන් වහන්සේ කියලා කියන්න අපට ලැජ්ජයි. පාසලක ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයා ළමයි 40කට විතර ඉගැන්නුවා. ඒකෙන් ළමයි 20ක් විතර අධි සම්මාන අරගෙන ගෞරව සම්මාන වලින් ඒගොල්ල විභාග සමත් වුණා. 20 දෙනෙක් හිටියා. කියන්න බැරි තරම් අවම ලකුණු වලින් අසමත් වුණා. අර සමත් වෙච්ච දරුවා ඇවිල්ලා කියනවා මේ මගේ ගුරුවරයා මට ඉගන්වා කිව්වම ගුරුවරට හරි සන්තෝසයි. ඔව් මේ මගේ ශිෂ්‍යයා කියලා ආඩම්බර වෙනවා. අර අසමත් වෙච්ච කෙනා ඇවිල්ලා කියන මේ මගේ ගුරුවරයා කෙනකොට යා කටවානවා කියන්න එපා මට ලැජ්ජයි. ඇයි මගේ ශිෂ්‍යයා ලකුණු දෙකයි අරන් තියෙන්නේ. මොකවත් එයාගේ ඔළුවේ නැහැ. එහෙනම් මේ වගේ දුර්වල ශිෂ්‍යෙක්ගේ ගුරුවරයා කියන්න මට ලැජ්ජයි කියලා කියනවා. මේක අද තථාගතයන් වහන්සේට වෙලා තියෙන වර්තමාන తත්වය පින්වතුනි. අපි මේ බුද්ධ ශාසනය සමාජිකයෝ කියලා කියනවා දායකයෝ කියලා කියනවා කොච්චර කාලයක්ද තථාගතයන් වහන්සේ සරණ යන අවුරුදු 25 30යි 40යි 50යි 60යි මොනවද දන්නේ ප්‍රතිඵල මොකවත් නැහැ. ගෙවල් දෙකක් තියෙනවා භාර්යාවක් ඉන්නවා දරුවෝ පහක් ඉන්නවා බැංකුවේ සල්ලි තියෙනවා යකඩ කුට්ටියක් ගෙනල්ලා ගෙදර තියලා තියෙනවා මේක තමයි අපේ තියෙන ප්‍රතිඵල. සම්බුද්ධ ශාසනයේ සමාජිකයෙක් වුණාන යාට මාර්ගඵල ප්‍රතිඵල තියෙන්න එපා මොකවත් නැහනේ. එහෙනම් විභාගේ ලියලා නැහැ අපි. අපි අදක්ෂ ශිෂ්‍යයෝ වෙලා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ කියන්නේ පින්වත්නි අපි මේ ගමන ගිහිල්ලා නැහැ. නාම මාත්‍ර දායක දායිකාවන් වශයෙන් තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. අදින් පස්සේම කරන්න එපා. මේ සම්බුද්ධ ශාසනයකට විශාල ලැජ්ජාවක් අපේ මේ ජීවිතය අද ඉඳලා කෙලෙස් නිරෝධ කරන්න ඇසට පේන හැම දෙයක්ම කල්පනා කරන්න මේ හැම දෙයක්ම මගේ කර්ම මමත් මේ විදියට ඇසිරෙන්න ඇති මිනිස්සු එම දකින්න ඇති මේ චක්ක ප්‍රසාදයේ මේ වගේ කර්ම ගබඩා වෙන්නට ඇති ඒ නිසා මටත් මේ වගේ කර්ම පේනවා පේන බව දැනගෙන සිය පවත්තන්න දාර්කීරිය මහරහතන් වහන්සේ රාත්බෝධියටපත් උනේ මේ කමඨාන වඩලා පින්වතුනි විද්‍යාඥයෙක් හිටියා එක්තරා කාලයක ඒ විද්‍යාඥය කසාද බැන්දේ ගොඩාක් අධ්‍යාපනයේ තියෙන භාර්යාවක් ඒ මිනිස්යාම දාම බයිනවා මේ විද්‍යාඥයාට බැනුම් ආලා ආලා මේ මිනිස්යාට බැනුම් දැන් ආන්න නැත්තම් මොකද්ද වාගේ මේම බැනුම් ආලා ආලා ඉන්නකොට එක දවසක් මේ මිනිස්යාට තරහා ගිහිල්ලා බලන්න මෙච්චර බයිනවා මේ මිනිස්යාට කිසිම නැන්නේ මේ මිනිස්යාට ඇඟීමක් කියලා වතුර බාල්දියක් ගෙනල්ලා ඔළුවට ඒමම නාවලා දැම්මා ටික වෙලාවකින් ඒ විද්‍යාඥයාගේ ශිෂ්‍ය වගේක් ඇවිල්ලා අනේ මාත්‍යා හොඳටම තෙමිලානේ. වහින්නෙත් නැහනේ මොකද්ද උනේ කියලා අනකොට එයා කියනවා හැමදාම ගොරවනවා අද යාන්තම් වැස්සා කියලා. බලන්න එයා ප්‍රශ්නය ප්‍රත්‍යක්ෂ කරපු ක්‍රමවේදය. එයා ඒ ප්‍රශ්නයට මුණ දීපු ආකාරය අද අපේ ගෙවල් වල පොඩ්ඩක් එයා මෙයා වුණාම අම්මා තාත්තා බැන්නාම අනන්ත අප්‍රමාණ දරුවෝ වෙනත් ගෙවල් අරගෙන යනවා බැන්නේ මොකටද අපගේ ඇදීම පිණිස නේද? අඩුපාඩු හදාගන්න නේද? අම්මා තාත්තා බනින්න නැතුව අවවාද කරන්න නැතුව දඬුවම් කරන්න නැතුව පින්වතුනි පාර යන මිනිස්සු අපේ අඩුව පෙන්නලා උදව් කරයිද? එහෙනම් මේ වගේ අපගේ කන් වලට ඇයෙන හැම ශබ්දයක්ම ලෝකෝත්තරව ිතන්න ඒක තුලින් අපේ සිත පරිස්සම් කරගන්න අපි දක්ෂ නැහැ පින්වතුනි. ඇයෙන සෑම ශබ්දයක්ම අපගේ කර්මය ඉස්සෙල්ලාම අපි මේක තේරුම් ගන්නට ඕනේ. අපට ඇයෙන ප්‍රශංසාව, කීර්තිය, ගෞරවය මොකද්ද කියලා බැලුවාම ඒකත් අපේ කර්ම පෙර භවයේ අපි ප්‍රශංසා කළා ගෞරව කළා ಗುಣකතන කළා අන්න ඒකේ ආනිසංස තමයි අපට নানা ප්‍රකාර වචන වලින් භාෂා වලින් මෙච්චර ප්‍රශංසා ලැබෙන්නේ මේ හැම දෙයක්ම අපේ කර්ම අපට තියෙන්නේ පින්වතුනි මේවා වෙනස් කරන්න නෙමෙයි මේවා ඇයෙන බව දැනගෙන සීයෙන් ඉන්න මම දීපු දේවල්මයි මට ලැබෙන්නේ මාගේ කර්මයමයි මට ඇහෙන්නේ මේ අවබෝධය ඇති වුණොත් කණෙන් අපට ඉපදීමේ අවස්ථාව අයිමි වෙනවා. සුභාසිතාච යාවාචා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රියමනාප ලෙස කතා කරන්න කියලා. අදයි අපේ කටවල් ඇරලා කතා කරන්න ගත්තාම ගමේ දහස් ගණන් අතුරු බී වෙනවා අම්මා තාත්තා කැමති නෑ අපිව ගෙදර තියාගෙන බත් දෙන්න. ඇයි මේ කටේ සැර? ඒ අසත්පුරුෂ ගුණධර්ම වල වචන එහෙනම් බලන්න පින්වතුනි යාපත්ව කතා කළාම කටේ දත් ඇලෙන්නෙත් නැත්නම් බැංකුවේ තියෙන මුදල් අඩු වෙන්නෙත් නැත්නම් ඉඩම් වල මායින් වෙනස් වෙන්නේ නැත්නම් අපට එන ගානවද පින්වතුනි යාපත්ව කතා කළාම වැඩිහිටියන්ට දෙමව්පියන්ට දරුවන්ට සහෝදරයන්ට අසල්වැසියන්ට යාපත් ලෙස කතා කරාම මෛත්‍රියෙන් කතා කළාම සිතට කයට දුක නොලැබෙන විදියට වචන භාවිතා කළාම අපට මොකවත් වෙන්නේ නැහැ පින්වතනි යාපතක් නිසා අන්න බලන්න අපගේ වචනවල තියෙන අඩුපාඩු අනන්ත අප්‍රමාණ මේ සංසාරේ ඉපදෙන්න හේතු එහෙනම් මේ වචන වලින් කතා කරන හැම දෙයක්ම මගේ කර්ම හැමදාම පෙනේ පුප්පලා පුප්පලා නයි කුලවල ඉඳලා ගොඩාක් තරහා යන තිරිසන් කුලවල ඉඳලා නාගයෙක් වෙලා ඉඳලා මිනිස්සු වෙලා ඉපදුනාම ඇරෙන්න බෑ පෙනේ පුප්පනවා හරියට තරහා යනවා එහෙනම් මේ හැම වචනයක් තුලින්ම තමන් පෙර භවයේ මොනවද කරලා තියෙන්නේ පෙර භවයේ මිනිසුන්ට මොනවද කතා කරලා තියන්නේ කියලා තමන්ව තේරුම් ගන්න පුළුවන් නේද? හොඳ දේවල් කතා කරපු කෙනාට විතරයි හොඳ දේවල් කතා කරන්න ඒ දිව පුළුවන්කම දෙන්නේ පින්වතුනි. අසත්පුරුෂය වශයෙන් කතා කරපු හැම කෙනාම කට ඇරියොත් අසත්පුරුෂ දේවල් කතා කරනවා රාගික දේවල් තෘෂ්ණාධික දේවල් කතා කරනවා එයාගේ ජීවා ප්‍රසාදයේ තුල දෝෂ එහෙනම් අපේ දිවේ දෝෂ තියෙනවා නම් අපි කතා කරනකොට මිනිස්සු අමනාප වෙනවා නම් අතුරු බී වෙනවා නම් අද හිඳලා ඒ කර්මය වෙනස් කරන්න යහපත් දේවල් කතා කරන්න ප්‍රියමනාප වෙන්න පින්වත්නි මේ ලෝකේ සෑම දානයක්ම පරාජය කරන දානයක්ලු සබ්බ දානං ජිනාති ධම්ම දානං ධර්ම දානය ඒ දාණය දෙන්න පුළුවන් වචන වලින් විතරයි පින්වත්නි වෙන කිසිම ක්‍රමයක් නැහැ සෑම දානයක්ම පරාජය කරන ඒ සත්පුරුෂ අසත්පුරුෂ දාහණය දෙන්න. එහෙනම් අපට මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ප්‍රියමනාප වචන කතා කරලා හැමෝගෙම සිතට සන්තෝෂය වෙන්න කතා කරලා යහපත් දේවල් කතා කරලා නිවනට සුදුසු දේවල් කතා කරලා සෑම තප්පරයක් ගානේ ධර්ම දාණය දෙන්න පුළුවන්කම තියෙද්දී ඇයි පින්වතුනි සතර අපායට දාන දෙන්නේ තිරිසන් ලෝකවල ඉපදෙන්න දන් දෙන්නේ. එහෙනම් අද හිඳලා අපගේ දිවේ තින දෝෂය අදා ගන්නට අවශ්‍යයි. සුවඳට ඇලෙනවා, ගඳට ගැටෙනවා මේක අපගේ ගාහන ප්‍රසාදය තුල තින දෝෂයක්. අපි මිනිසුන්ට ගඳ දුන්නා නම් පින්වත්නි අපට ගඳ ලැබෙන්නේ නැතුව සුවඳ ලැබෙයිද? අපි සුවඳ දුන්නනම් කවදාවත් ගඳ ලැබෙන්නේ සුවඳ ලැබෙනවා. එහෙනම් මේ සුවඳට ගැටෙන්නවත් සුවඳට ඇලෙන්නවත් ගඳට ඇලෙන්න ගැටෙන්න නෙමෙයි තියෙන්නේ. මම මේ ලෝකයේ ජීවත් වෙලා තියෙන්නේ ගොඩාක් සුවඳවත් විදියට. ඒ නිසා හැමතැනම මට සුවඳ වීදෙනවා. කට ඇරලා කතා කරනකොට පිච්චමල් සුවඳ අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින් ගොඩාක් ගඳ චරිතයක් ජීවත් වෙලා තියෙනවා. එයාගේ චරිතය ගොඩාක් අපිරිසිදුයි, ගඳයි, අප්‍රසන්නයි. කට අරිනකොට සම්පූර්ණ අසූචි ගඳක් එන්න පින්වතුනි අතර මායිමක කෙනෙකුට ඉන්න බෑ. සමහර අයගේ දාඩිය ගඳ බින්දුවක්වත් නෑ. සමහර අයගේ දාඩිය ආවම gedara මිනිස්සු කියන්නේ නැතුව ගෙවල් අත්හැරලා යනවා. බස් එකකට නැගලා සීට් එක ළඟ ඉඳ ගන්න විතරයි ඕනේ සීට් එක හම්බෙනවා පින්වතුනි හේතුව ඒ මිනිස්සයා කැමති නෑ මේ සීට් එකේ වාඩි වෙලා ගමන් යන්න සීට් එක දීලා බෑලත් යන වෙලාවල් තියෙන ඒ තරම් ගඳයි අපි දැකලා තියෙනවා ජාතක පොත් වහන්සේලා තුල සූත්‍රවල අනන්ත අප්‍රමාණ මිනිස්සු කටහැරියා මේ ගම්මානයේ පුරාම පිච්චමල් සුවඳලු සමහර මාළුවෝ ඉන්නවා අරී ලස්සනයි කට ඇරියාම ගමේ කිසිම කෙනෙකුට ඉන්න බෑ ඒ තරම් ගඳයිලු එහෙනම් මේ සෑම ගන්ධයකින් සුවඳයකින්ම අපි කවුද අපි කොයි වගේ ජීවත් වුණාද ගඳචෛත චරිතයක ජීවත් වුණාද සුවඳවත් සත්පුරුෂ චරිතයක ජීවත් වුණාද අපි මොන වගේද මේ ලෝකයේ සැරිසරුවේ භවයේ සිටියේ කිනක පෑදිලි වෙනව නේද අපට ගඳ දැනනකොට ඒ මනුස්සයාට නිନ୍ଦා කරන්න අපාස කරන්න එලවන්න නෙමෙයි තියෙන්නේ පින්වතුනි පිළිකුල් භාවනා වඩන්න කමඨාණක් කරගන්න එක ඇයි අපේ ළඟ මල මූත්‍රා ලේ දාඩිය ගඳ මේ කිසිම දෙයක් නැද්ද කෙල සොටු සෙම මේ මොකවත් නැද්ද මේ කයේ හැම දෙයක්ම තියෙනවා පින්වතුනි අපි ලස්සනට කොණ්ඩා ක්‍රේල් කරලා ඒ ඇඟවල් පාට කරලා ලස්සනට පිරිසිදු කරලා ලස්සන ඇඳුම් අඳලා තිබ්බට පින්වතුනි මේකට දේශනාවේ කියන නමක් තමයි ඇවිදින කුණුලොරිය කියලා. මේක සම්පූර්ණ අසූචි ගොඩක් මේක කොච්චර පිරිසිදු කරලා තිබ්බත් වැඩක් නැහැ. මේක ළඟ කිසිම කෙනෙකුට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අපිරිසිදුයි මේක. අපි අනේ මගේ දරුවා මගේ මෑණියෝ පියානෝ මේක මගේ සහෝදරයෙක්ලා වඩාගෙන ඉම්බට පින්වතුනි මැරිලා දින 3ක් යනකොට ගෙවලුත් එපා කියලා අපි දුවනවා පලාත ඉන්න බෑ එච්චර ගඳයි එහෙනම් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ ගඳ දැනෙනකොට අපට සාදුකාරයක් දෙන්න පුළුවන් මේ සෑම ගඳක් තුළින් මට පිළිකුල් භාවනාව වඩන්න අවස්ථාවක් ලැබිලා මේක මගේ කුසල කර්මයක් සුවඳ දැනෙන සෑම මොහොතක් ගානේ මම මේ සුවඳට මත් වෙන්නේ නැතුව මාගේ විඥාණය පරිස්සම් කරන්න මට ලැබිච්ච කුසලයක් එහෙනම් මේ ගඳ සුවඳ දෙකේදීම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න බලන්න යා බෝසත් පාරමිතාව පුරවනවා මේ විදියට පින්වතුනි අපගේ කායික චර්යාවේ මොනතරම් දෝෂ තියෙනවද මොනතරම් ලෙඩ රෝග තියෙනවද එක ඉරියව්වක පැයක් ඉන්න බෑ පින්වතුනි එච්චර අමාරුයි හැබැයි ස්වාමි පුරුෂයා කියන ඉරියව්වේ කොච්චර කාලයක් හිටියද අවුරුදු 40ක් හිටියා අපේ ආඳුනේ කකුල් ඉරි වැටිලත් නැහැ. එයාගේ බෙල්ල ඉරි වැටිලත් නැහැ. අතපය ඉරි වැටිලත් නැහැ. මේක පුදුම කතන්දරයක් නේ. එහෙනම් භාර්යාව කියන ඉරියව්වේ අවුරුදු 40ක් 50ක් ජීවත් වෙලා තිනවා මොකවත් ඉරි වැටිලා නැහැ. හැබැයි මේ නිවෙන්න බණ කියන්න විනාඩි 15ක් යනකොට ඒ ටැඹරෙනවා මේ ටැඹරෙනවා යන්න හදනවා ඉන්නම බෑ උල තිබ්බා වාගේ කල්පනා කරලා බලන්න මේ ਸਰවාංගයේ පුරාම කර්ම අපගේ ලෙඩ රෝග හැම එකක්ම පරචිත්තෙන් කල්පනා කරලා බලනකොට සාධාරණ දඬුවම් පින්වතුනි ලෝභ දේශ මොහ රාග වෛර කින අකුසල මූලයෝ පෙරදරි කරගෙන අපට ආපු අපගේ සම්පත එහෙම නැත්නම් දහවැද්දයි මේක චක්කපාල මහරහතන් වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙන්න කර්ම තිබුණා නම් අපගේ ඇස් දෙක විතරක් කර්ම වලින් තොරව අන්ධ උනේ කොහමදයි කියලා අපි කොහමද මිත්‍යා දෘෂ්ටියකටපත් උනේ මට දුර පෙහෙන්නේ නැහැ එහෙනම් කර්මයක් තිබිලා ළඟ පේන්නේ කර්මයක් තිබිලා දෙකම පේන්නේ විශේෂ කර්මයක් තිබිලා. ඇවිදින්න බෑ කර්මයක් තිබිලා. එනා සර්වාංගයේ පුරාම තින සෑම අසනීපයක්ම වේදනාවක්ම කැක්කුමක්ම පින්වතුනි අපි මේ සංසාරේ එකතු කරගෙන ආපෝ කර්ම මේ හැම එකක්ම ඉවසන්නට ඕනේ ඇයෙන දේවල් ඉවසන්න, පේන දේවල් ඉවසන්න, දැනෙන දේවල් ඉවසන්න, කායික චර්යාව විනයට අනුව සීලයට අනුව ඉවසන්න මේක තමයි කන්ති පාරමිතාව මේක තමයි තථාගතයන් වහන්සේ නිවන් මාර්ගයක් වශයෙන් දේශනා කළේ තවත් කාන්ති පාරමිතාවක් පුරන්න තියෙනවා පින්වතුනි කිසිම දෙයක් කරන්න එපා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ සිතේ සිතවිලි ඉවසන්න අනේ රාග සිතවිල්ලක් ආවා ඒක ඉවස ගන්න රාගය තාම නිදොස් කරලා නැහැ ඒ ක්ලේශ ධර්මය තාම Tamange සිතින් අයින් කරලා නැහැ එහෙනම් කෙලෙස් නිවාරණය කරලා නැත්නම් කෙලෙස් එන්නේ නැතුව පින්වත්නි රාග සිතවිලි එන්නේ නැහනේ එහෙනම් Tamanට ඇතිවෙන සෑම ලෝභ සිතිවිල්ලක්ම, මෝහ සිතිවිල්ලක්ම, වෛර සිතිවිල්ලක්ම සිතිවිලි ඇතිවෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා. ඒවත් එක ගැටෙන්න යන්නේ නැහැ. ඒවත් එක අලුත් අලුත් කර්ම හදන්න යන්නේ නැහැ. මේ විදිහට සෑම චෛතසිකයක්ම එයා ඉවසගෙන ඉන්නවා අලුත් කර්ම අදන්න කවුද මේ උත්තමයා කාන්තිය පාරමිතාවක් වශයෙන් පුරන බෝධිසත්වයෙක් පින්වතුනි එහෙනම් අසකන දිවනාසය සමසිත තුලින් පේනවා ඇහෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන පංච ආකාර කර්ම හැම දෙයක්ම මා විසින් අදාපු කර්ම මගේ හේතුව නිසා අටගත්ත ඵල කියලා සන්තෝෂෙන් යා ඉවසනවා නම් ප්‍රතිචාර නැත්තම් නැවත ජාතියක් ජරාවක් භවයක් දුක්ඛයක් ඇති වෙන්න කර්ම නිර්මාණය නොකරනවා නම් එයා තමයි මේ මාමංගල සූත්‍රයේ කාන්ති පාරමිතාව පුරන උත්තමයෙක් බවට පත් වෙන්නේ අද ඉඳලා අපි හැමෝම මේ පාරමිතාව පුරන්නට ඕනේ අපි හැමෝම අද ඉඳලා තථාගතයන් වහන්සේගේ සරණ යන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ කරගෙන අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්න මේ කමඨාන මේ තප්පරේ ඉඳලා අපි වඩන්නට ඕනේ මේ වෙනකොටත් පින්වතුනි රාග සිටිවිලි ඇති වෙනවා ඇති ලෝභ සිතිවිලි ඇති වෙනවා ඇති අනේ මේ ධර්මදේශනාව කීයට ඉවර වෙලා කොහොමද දන්න අපට දන් දැන්නේ අපට තේපැන් විතරද දන්නේ එහෙම නැත්නම් ඒවත් නැතුවද දන්නේ අපරාධ කාලේ කියලා මේ වෙනකොට द्वේෂසාගත සිතිවිලි ඇති වෙනවා ඇති द्वේෂය නිවිලා නැහැ ඒ නිසා වෛරය අට ගන්නවා ඉවස ගන්න ලෝභය නිවලා නැහැ. ඒ නිසා ලෝභය අත ගන්නවා. ඒක ඉවස ගන්න මේ කන්ති පාරමිතාව අද ඉඳලා අපි හැමෝම පුරන්න ඕනේ. අපි කන්තිය කරන කොටගෙන පිරිණිවන් පාන්න ඒ භාවනා කටයුතු කරන බෝධිසත්වයන් වශයෙන් අපිපත් වෙන්නට ඕනේ. සෝව චස්සතා කියලා කියන්නේ පින්වතුනි කීකරු වෙනවා කියන එක මොකටද වැඩිහිටියන්ට කීකරු වෙන එකද එහෙනම් මේ සංසාරයේ පින්වතුනි මේ බුද්ධ ශාසන කීයද කියලා කියනවා නම් 512028 නමක් බුදු පියාණන් වහන්සේලා අපේ ගෞතම තථාගතයන් වහන්සේට මුණ ගැහිලා කොච්චර බුදු පියාණන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධත්වයට පත් වෙලා ඉන්නවද කියලා වහම තථාගතයන් වහන්සේකට දෙන නිර්වචනය තමයි නේරාංජනා නදියේ වැලිවලට වඩා තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණා කියන එක අපට පින්වතුනි බකමුණක් දාගෙන එට ඉඳලා ගෙදර ඉඳලා එළියට යන්න සිද්ධ වෙනවා. නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු පාළ වෙලා එච්චර බුදුවරු 84 දා ගානේ දේශනා කරලා තාම මේ පංචකාමයන් පිනවන එක නවත්තන්න බැරි වුණා. අනේ මන්තරා නිന്ദාසාගත මිනිසෙයින් මේ තරම් බුදුවරු බැරි ගස්සවලා මේ බුද්ධ ශාසනය 2600ක් වෙනුවෙන් පංචකාම පිනව පිනව ඇවිදලා තවත් වැස්සක් වයින්න බෑ උදල්ලා කරේ තියාගෙන දුවනවා කොටන්න ලස්සන කාන්තාවක් දකින්න බෑ අනේ අපරාධ ඉක්මන් උනේ මේ වගේ කෙනෙක් නේ මදින්න තිබුණේ වාහනයක් දකින්න බෑ කොහොම හරි මේ වගේ එකක් ගන්න හිතෙනවා. අදත් පින්වතුනි ගෙවල් දකින්න බෑ මේ වගේ එකක් හදන්න හිතෙනවා. අපේ දරුවෝ දොස්තර කරන්න හදනවා, ඉංජිනේරු කරන්න හදනවා, නීතිඥවරු කරන්න හදනවා. කිසිම දෙමව්පියෙක් නැනේ පින්වතුනි රාතේ කරන්න දරුවෙක් බී කරලා අනේ මට කුළුඳුල් දරුවා හම්බ වුණා. අනේ මට පිරිමි දරුවා හම්බ වුණා. ඒකාන්ත වශයෙන් මම මෙයාව රාතෙක් කරනවා. රාතන් වහන්සේ නමක් කරනවා මේ බුද්ධ ශාසනය කියලා. ඒම ඊතන උත්තමයේ දෙමව්පියෙක් නැණේ අපිට දැක බලාගෙන වැඳගන්න. ඉපදිච්ච වෙලාවේ ඉඳලා කල්පනා කරන්නේ මෙයාව ඉංජිනේරුවා කරන්න ඕනේ දොස්තර කරන්න. ඇයි අපට වඩා මෙයා පංචකාම පිනවලා අපි යන අපායේ යම රජුර වෙන්න එපායි අපේ දරුවා. ඒකනේ අපට ගෞරව. අපි මේ ලෝකේ පංචකාම පිනව පින මේ සසරේ දුක් විඳිනවට වඩා අපේ දරුවා සියක් ගුණයකින් දුක් විඳින්න එපාය. ඒකනේ අපට ආඩම්බර. දරුවෙක්ට දෙමව්පියෝ කරලා තියෙන්නේ යාපත නෙමේ පින්වතනි අයාපත මේ බුද්ධ ශාසනය හැම දෙමව්පියෙක්ම දරුවෙකුට හෝනියමක් කරනවා කොඩිවිනයක් කරනවා ඒක තමයි විශාල පඩියක් අරගෙන ලොකු දෑවද්දත් එක්ක කසාද බැඳලා තට්ටු හතර පහේ ගෙවල් ලදාගෙන යකඩ කුට්ටි ටිකක් පුරවාගෙන සසරේ යන්න පුතේ කවදාවත් සෝවන් නම් වෙන්න එපා වැඩිපුර ආදායම් තියනවා නම් තවත් කසාදයක් බැඳ ගන්න වැඩිපුර ආදායම් තියනවා නම් තවත් වාහනයක් දෙකක් අරගෙන ඒ යකඩ කුට්ටි වලට එන වැදිලා අකුණු වැදිලා ඇඹරිලා ගියාට කමන්නේ හැබැයි රාත්නම් වෙන්න එපා පුතේ කියලා ඉපදිච්ච දවසේ ඉඳලා මෙයාට බත් කන්න උගන්වනවා අම්බ කරන්න උගන්වනවා ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න කිසිම කෙනෙක් යාට අනුකම්පා කරන්න පින්වත්නි මේ ලෝකේ අපි හිතන අපට වඩා අපේ දරුවන්ට ආදරේ නැහැ කියලා හැබැයි දරුවන්ගේ සතුරු දෙමව්පියෝ මේක කිසිම කෙනෙක් දන්නේ නැහැ පින්වත්නි බැරි වෙලාවත් දරුවා ලොකු වෙලා ගොඩාක් කම්බ කරලා පෝසත් වෙලා අවිල්ලා ආනවා. අනේ අම්මේ තාත්තේ මේ නාම රූප සංඥා සංස්කාරවල මෙච්චර ලෝභ දේශ මොහ තියෙනවා. මේවා නැති කරන්න මෙච්චර අමාරු වෙලා ඉදිද්දී ඇයි මට මේවා වැඩි කරන්න ඉගන්නුවේ? වඩ වඩා පංචකාම විඳවන්න පංචකාම පිනවන්න මට අවස්ථාව ඇති කරලා දුන්නේ. ඇයි අම්මේ තාත්තේ මම මේ සසරෙන් එතර වෙනවට උදව් නොකෙරුවේ? ඇයි මට මේ ඌනියම කළේ කියලා ඇහුවානම් එදාට පින්වතුනි අපේ බඩ කපාගෙන මැරෙන්න සිද්ධ වෙනවා අපට. එහෙම නැත්නම් පොළොව පලාගෙන යන්න වෙනවා. එහෙනම් අපේ දරුවන්ට අපි හයාපත කරලා අපේ ඥාතින්ට අයාපත කරලා අපි මේ ලෝකේ කිසිම කෙනෙකුට යාපත කරලා නැහැ. අපි කියන අපේ දරුවා එංගලන්තේ ආවල් තනතුර කරන්නේ. එයාට ඩොලර් මෙච්චරලා පඩිලෝ. ඒකම අපි අහනවා කොහමද දන්නේ මාර්ගඵල තත් මොකවත් නැහැ. බී ගත්ත ගමන් අපේ හාමුදුරනේ උදේ ඉඳලා බලන්න කොච්චර නිന്ദාසගත චරිතයක් ජීවිතයක් අපේ දරුවාට අපි දීලාද කියලා. අද ඉඳලා අපි ආදර්ශමත් වෙන්න ඕනේ. මේ කියපු නිසා යට උදේ ගිහලා හැමෝම දරුවෝ ඉස්කෝල වලින් අස් කරගන්න එපා. මේ කියන්නේ ලෝකෝත්තර කතාවක්. ඒ දරුවෝ ජීවත් වෙන්න රැකියාවක් ඕනේ. ගෙවල් දොරවල් ඕනේ. හැබැයි ඒ දරුවට කියලා දෙන්න ඕනේ. පුතේ මේ හැම දෙයක්ම ලැබෙන්නේ පරිහරණය සඳහා පමණයි. අරියත් බෝධිය තමයි අපගේ ඉලක්කය. අපගේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයට ගෞරව වෙන්නේ අපි රාත්‍තලා පිරිනිවන් පෑවොත් මේ ශාසනය පවතින්නේ මාර්ගඵලලාභින් ඉන්න තාක්කල් පමණයි. ඒ නිසා මගේ පුතා මේ ලෝභ දේශ මොහ වලින් නිදාස් වෙලා මාර්ගඵලවලටපත් වෙන්න, හැබැයි ජීවත් වෙන්න, ජීවත් වෙලා ඉන්න තාක්කල් මේක පරිහරණය කළාට කිසිම වරදක් නැහැ. හැබැයි මේ හැම දෙයක්ම දාලා යන බව දැනගෙන පරිහරණය කරන්න වෙන කෙනෙක් ගත්තට කමන්නේ හේතුව අත්හැරලා යන දේවල් නිසා බැඳෙන්නේ නැතුව පරිහරණය කරන්න අන්න මේ ධර්මතාවය අපි කියලා දෙන්නට අවශ්‍යයි මොකද්ද සෝව චසතා මේ සෑම දෙයකම අපි කීකරු වෙන්න ඕනේ පින්වතුනි කීකරුකම කියලා කියන්නේ කර්මයට කීකරු වෙන්න ඕනේ අපේ දරුවා අපට සලකන්නේ නැහැ අනේ අපේ දරුව ඇල් වතුර ටිකක් දෙන්න පඩිය රුපියල් 75000යි අනේ බත් ටිකක් කන්න රුපියල් 100ක් දෙන්න කියලා අපි වාඩි වෙලා දරුවන්ට ඕනියම් කරන අම්මා තාත්තා ඕන තරම් ඉන්නවා දරුවන්ට දෙයි කපනවා මේ දරුවා මක බෑවිලා යන්න ඕනේ මේ දරුවා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න ඕනේ අනේ මේ දරුවා හම්බුණාට වඩා පොල් ගාත් තිබ්බනම් කුරුම්බ ගෙඩියක් බොන්න තිබුණයි කියලා විලාප කියන දෙමව්පියෝ අනන්ත අප්‍රමාණ අපට ලැබිලා තිනා පින්වතුනි මේක කීකරු වෙන්න ඕන ධර්මතාවයක් කමඨාණන් ඒ දෙමව්පියන්ගෙන් මං ඇහුවා මෙච්චර දරුවට බනින්නේ ලේලිට බනින්නේ මෙච්චර නින්දා අපාස කරන්නේ අනේ මෑණියනේ අම්මා තාත්තට කොච්චර කාලයක් සැලකුවා නෑනේ අපේ හාමුදුරනේ ඉස්කෝලේ යන කාලේ පෙම් බැඳිලා මං පැනලා ගියානේ ඉතින් මෑණියනි අම්මා තාත්තට එහෙම සැලකුවා නම් ඉතින් තමන්ගේ දරුවා කොහමද ඔඩොක්කේ දාලා නලවන්නේ කිරි බෝතල් අදලා පොවයි ඒ අම්මා තාත්තට එහෙම කළා නම් ඒ හේතුඵල ධාමට අනුව මේ අම්මා තාත්තටත් ඒක ලැබෙන්න ඕනේ සන්තෝෂයෙන් විඳ දරා ගන්න මේ කර්මයට කීකරු වෙන්න හේතුව Taman දීපු දේ Tamanට ලැබිලා තියෙන්නේ. අපි කැමති නෑ වයසක දෙමව්පියන්ගේ ඔටු හොරලා දාන්න, දත් මදින්න, ඒ මල මුත්‍රා අතින් අරගෙන විසි කරලා, ඒ දෙමව්පිය හොඳට සෝදලා, හන්දලා, බත් කවන්න අපි කැමති නෑ. හැබැයි අපේ දරුවෝ අපට කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. කොච්චර අසාධාරණද පින්වතුනි අපි මේ මිනිසත් ලෝකේ. ඉතින්ලා අපි දෙන්න එපායි අපට ලැබෙන්න. අපේ දෙමව්පියන්ට බත් දෙන්නේ බලු කූඩු වල දාන්නේ. හැබැයි අපිව සාලේ තියාගෙන කවන්න පොවන්න ප්‍රාර්ථනා කරනවා. ඒවා කවදාවත් මේ ලෝකේ ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ දරුවෝ කසාද බැදලා වෙන තැන්වල ඉන්නවා නම් සලකන්නේ නැත්නම් ඒ දරුවන්ගේ යාපත වෙන්නේ නැත්නම් ඒ දේවල් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා නම් කෙලින්ම ගිහිල්ලා තමන්ගේ දෙමව්පියන්ට මේ ආගන්තුක සත්කාර කරන්න තමන්ගේ දරුවා තමන් ළඟට ඇවිල්ලා උපස්ථාන කෙරුවේ නැත්නම් පින්වත්නි එදාට ප්‍රශ්නාන උත්තර දෙනවා ඒකාන්ත වශයෙන්ම මෙතන කර්මය ඇදෙනකොට හේතුව ඇදෙනකොට ඵලය ඉබේ ඇදෙනවා මල් මේ ලෝකයේ කිසිම කෙනෙකුට කඩන්න බෑ පින්වත්නි. මල් කඩන්න කැමති කෙනා ඉස්සලා මල් ගස් හිටවන්න ඕනේ. මල් ගස් කියන හේතුව ඇති වුණත් මල් හොයන්න යන්න ඕනේ. මල් ඉබේ පිපෙනවා. බැරි වෙලාවත් Tamanගේ දරුව Tamanට සලකන්නේ දෙමව්පියොත් මිය පරලෝකයෙන් මොනවද කරන්න අපේ ආඳුනේ ඒ වයසින් ඉන්න දෙමව්පියන්ට ගෙන් සත්කාර කරන්න දවසක් දෙකක් නෙමේ සතියක් විතර නිවාඩු දාලා වැඩිහිටි මාළු නිවාස වලට ගිහිල්ලා සේරම දෙමව්පියෝ නාවන්න, දත්මදින්න, බත්කවන්න, මලමුත් රස කරන්න රටහින්න දරුවා ඇවිල්ලා ඕගොල්ලන්ටත් උපස්ථාන කරයි. අපි කර්මය මෙතනින් ඇදුවත් අතනින් ඉබේ ඇදෙනවා පින්වතුනි. එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම අපේ කර්ම අපි විසින් අදාගත් දේවල් මේකට කීකරු වෙන්නට ඕනේ. එහෙනම් මේ හැම ගාථා රත්නයක් තුලින්ම හැම තථාගත පණිවිඩයක් වලින්ම භාග්‍යතුන් වහන්සේ අපට කමඨාන් දීලා ඉවරයි නිර්වාණ මාර්ගය දීලා ඉවරයි මේ සමාජයේ මේ නිවසේ අපි ජීවත් වෙන්න ඕනේ ක්‍රමවේදය දේශනා කරලා ඉවරයි පින්වත්නි තථාගතයන් වහන්සේ අද ජීවමානයි මම පිළිගන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවයි කියලා උන්වහන්සේගේ ධර්මය අපගේ සිත්වල පවතිනවා ඒ කමඨාම් පිළිපැදලා මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා පවතිනවා. එහෙනම් උන්වහන්සේගේ ධර්මයේ පවතින තාකල් තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ පරිණිරවාණය කිසිම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි හැමෝම දුස්සීල වෙලා අපි මේ ලෝකයේ අසත්පුරුෂ වැඩ කරන්න ගත්තොත් මේ සම්බුද්ධ ශාසනය ඉවරයි. භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා. හේතුව මේ ලෝකයේ ධර්මයේ නැත්තම් තථාගතයන් වහන්සේගේ ඒ පැවැත්ම නැති වෙනවා පින්වතුනි. එහෙනම් අද ඉඳලා මේ කමඨාන් වඩන්නට ඕනේ. අද ඉඳලා සත්පුරුෂ ගුණධර්ම වඩන්නට ඕනේ. යහපත් ජීවිතයක් ගත කරන්නට ඕනේ. තුනුරුවන් සරණ යන්නට ඕනේ. එහෙම වුණොත් අපේ ගුණධර්ම වලින්, අපගේ ප්‍රියමනාප වචන වලින්, අපගේ යහපත් ක්‍රියා තුලින් තථාගතයන් වහන්සේ නැවත ජීවමාන වෙනවා. ඊළඟ බුද්ධ ශාසනය වෙනකන් තථාගතයන් වහන්සේගේ ධර්මය පවතිනවා. ඒකට අපි හේතුවක් වෙනවා. ශ්‍රමණානංච දසනං කියලා කියන්නේ ඉස මුඩු වෙලා ඉස බාලා සිවුරු ඇඳගෙන ශාසනය පැවිදි වෙච්ච මහණෙක් දකින්න එක නෙමෙයි පින්වත්නි ශ්‍රමණානංච දසනං කියලා කියන එකේ අර්ථය වෙනස් එකයි ශ්‍රමණ මනස දකිනවනම් එයා ශ්‍රමණයා දැක්කා මොකද්ද මේ ශ්‍රමණ කියලා කියන්නේ තමන්ගේ මනස දකිනවා උදකලාව තුලින් එහෙනම් අපේ මනස අපට මේ ලෝකයේ ඕනම තැනක ඉඳලා දකින්න පුළුවන්. එහෙනම් හාමුදුරු නමක් නැති මේ ලෝකයේ ශාසනයක් නැති චතුරාර්ය සත්‍යයක් දේශනා කරන්නේ නැති පරිසරයක තමයි අපේ සිදුවත් මාබෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේ. උන්වහන්සේ කොහමද ශ්‍රමණයෝ දැක්කේ උන්වහන්සේ ඇස් දෙක පියාගෙන බෝගායට ඉඳගෙන අනේ මේ ඇහෙන ශබ්ද වලින් මට ඒ කුරුල්ලන්ගේ රූප පේනවා එහෙනම් දැකපෝ මතකයන් අවදි වෙනවා. එහෙනම් ඇහෙන දේවල් තුලින් රූප මැවෙනවා රූප තුලින් වචන කියවෙනවා Taman තුලින් සත්‍යයනා වෙනවා මේ හැම දෙයක් තුලින්ම ඝනදෙනුවක් සිදු වෙනවා අන්න උන්වහන්සේගේ මනසේ ක්‍රියාකාරීත්වය දැක්කා මේ සෑම ස්පර්ශයක් තුළින්ම වේදනාවක් අටගන්නවා පස්සයක් තියෙනවා මේක තුල කියලා ඒ ධර්මතාවය දැක්කා මනස ශ්‍රවණය කළා ශ්‍රමණයා දැක්කා ශ්‍රමණානංච දස්සනං එහෙනම් අපේ මනස අපි ශ්‍රවණය කරන්නට ඕනේ අපි මේ දකින ඇස් දෙකෙන් අපි දකිනකොට රාගය පේනවද, ద్వේෂය පේනවද, ලෝභය පේනවද, වෛරය පේනවද? ඒ හැම දේ තුලින්ම අපගේ සිතේ ස්වභාවය අපි දකින්නට ඕනේ. අනේ අසත්පුරුෂ සිත බලන්න කොච්චර කෙලෙස් දේවල් ඉතනවද එයා. මේ විදිහට අපගේ මනස ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩන්නට ඕනේ. යාපත් දේවල් අයනකොට අපි ගොඩාක් සන්තෝෂ වෙනවා. අපට පාඩු වෙන දේවල් අයාපත් දේවල් අයනකොට කලබල වෙනවා. ඒ හැම දේ තුලින්ම අපගේ මනස ශ්‍රවණය කරන්නට ඕනේ. ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩන්නට ඕනේ. හොඳට ලුණු ඇඹුල් නැතුව කෑම හම්බෙනකොට අනේ රසයි රසයි කියලා සේරම ටික කාලා දානවා උයප උපාසකම්ම බඩගින්නේ හේතුව එයාටවත් කෑම ඉතුරු කරලා නැහැ. එහෙනම් බලන්න පින්වතුනි මේ රසට මොනතරම් කෑදරකමක් ඇවිල්ලාද, ලෝභකමක් ඇවිල්ලාද මේ රස නිසා අපගේ සිත මොනතරම් දුෂ්‍ය වුණාද, ආත්මාර්ථකාමී චරිතයක් වුණා නේද? රස දැනෙනකොට මේ තරම් රසට උයපු කෙනාට මේ රස කෑම දෙන්නට ඕනේ මේ තරම් රසවත් ආහාරය හැමෝටම දෙන්නට ඕනේ ඉතුරු කරලා කන්නට ඕනේ මේ රස හැමෝම විඳින්නට ඕනේ කියලා හිතනවනම් එයාගේ මනස එයා ශ්‍රවණය කරනවා ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩනවා අපගේ කායික චර්යාව තුළින් අපට එකපාරට හිතෙනවා දැන් ඉමීන්සරේ නැකිట్లా යන්නට ඕනේ කියලා. එතකොට ශ්‍රමණේක් වශයෙන් අපේ මනස දකිනවා. ඇයි නැකිట్లా යන්න හදන්නේ? ජීවිතයේ අවසාන කමඨාන මේ හැයෙන්නේ. මා ලබාපු මිනිසක් භවයේ වැඩ නිමා කරන්න රාත් වෙන්න අවශ්‍ය අවසාන නිවන් පණිවිඩය මේ ඇයෙන්නේ නෑ මාරයා මට කියනවා නැකිట్లా යන්න මම නැකිట్లా යන්නේ නෑ සම්පූර්ණයෙන්ම සවන් දීලායි මම යන්නේ. අද මම නැකිටින්නෙම නැහැ කියලා හිතනවා නම් එයාගේ මනස එයා ශ්‍රවණය කරනවා. කයේ තින චර්යාව තුලින් එයාගේ මනසේ ස්වභාවය තේරුම් ගන්නවා. ශ්‍රමණානංච දසනං කියන කමඨාන වඩනවා. එහෙනම් අපගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපගේ සිත අපි සවන් දෙන්නට ඕනේ. සිතේ ස්වභාවය අපි නිතර නිතර ඇවුම්කම් දෙන්නට ඕනේ. ඒ මනස ශ්‍රවණය කරන්නට ඕනේ. මේ කමඨාන වඩන්න පුළුවන් නම් ඇයෙනවා, දැනෙනවා, පේනවා, ඇඟෙනවා, සිතෙනවා කියන හැම මොහොතෙම කෙලෙස් ඇති වෙන්නේ. ඇයි මනස ශ්‍රවණය කරන කෙනා ජීවත් වෙන්නේ? සීයෙන් චිත්තානුපස්සනාවෙන් සීයෙන් ඉන්න කෙනාට කර්ම ඇදෙන්නේ එයාට සාපේක්ෂව එයා නැවතිච්ච කෙනෙක්. එයාගේ භවගාමි ජීවිතයේ නැවතිලා අඟුලිමාල මම නැවතුණා ඔබ නැවතියන් කියලා කිව්වා. අඟුලිමාලත් නැවතුණා. එනම් මේ මුඩිගල ආරණ්‍ය සේනාසනේ මේ සියලුම පින්වතුන්ට නැවතෙන්න පුළුවන්. අපි හැමෝම නැවතෙමු පින්වතුනි. ඇයි නැවත භවයකට යන්නේ? ඊළඟ බුද්ධ ශාසනය බුදුවරයා අසරණ කරන්නේ ඇයි? අපගේ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය අපි හැමෝගෙම ජීවිතේ අපි හැමෝගෙම සංසාර ගමනේ අවසාන ශාසනය බවට පත් වේවා. මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවටපත් වේවා මේ මේ තප්පරේ ඉඳලාම මේ කමඨාන් ටික වඩමු කෙලස් ටික නිරෝධ කරමු මේ තියෙන කාලය හොඳටම ඇතේ පින්වතුනි රාත් වෙන අඟුලිමාලට විනාඩි 5යි දාරු කීරියට විනාඩි 5යි පටාචාර්ට විනාඩි 5යි එහෙනම් මෙතනින් හැමෝම විනාඩි 5ට වඩා ආයුෂ තියෙන කට්ටිය එහෙනම් අපි කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ කියලා කියන්න බෑ rahat වෙන්න. එහෙනම් ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන් වඩන්නට ඕනේ. සෑම තප්පරයක් ගානේ කෙලෙස් වලින් නිදහස් වෙන්න ඕනේ, නිරෝධ වෙන්න ඕනේ. තප්පරයක් තප්පරයක් පාසා ගත කරන මේ මිනිසක් භවයේ වැඩ නිමා කරන්න ඒක ආයෝජනය කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි කාලේන ධම්ම සාකච්ඡා කියන තථාගත කමඨාන අපිටුලින් සම්පූර්ණ වෙන්නේ. මොනවද මේ කාලේන ධම්ම සාකච්ඡා කියනකොට දිවාච රත්තෝච කියලා දිවා කාලයේද රාත්‍රී කාලයේද කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නැහැ. කාලේන ධම්ම සාකච්ඡා එහෙම නැත්නම් සාකච්ඡා කරන්න එහෙම නැත්නම් ඒක ධර්ම කාරණාවක් කියලා දේශනා කරනවා. එහෙනම් මේ මංගල කාරණාව රාත්‍රියේද දවාලේද කියලා නැත්නම් පැය 20 24ම සාකච්ඡා කරන්න කොහොමද සාකච්ඡා කරන්නේ හොඳ පොත් සෙට් එකක් අරගෙන සම්පූර්ණ පොතේ තියෙන ටික හොඳට කටපාඩම් කරගෙන ඇවිද ඇවිද උපාසක කට්ටිය බැරි ගස්සනවා ආන්දරෝ කට්ටිය බැරි ගස්සනවා හැමතැනම ගිහිල්ලා සාකච්ඡා කරලා තර්ක කරලා ජය ගන්නවා මේක සාකච්ඡාවක් නෙමෙයි මේක പ്രേත ලෝකේ ඉපදෙන්න යතුරු කපන වැඩක් තිරිසන් ලෝකේ ඉපදෙන්න කරන අසත්පුරුෂ ක්‍රියාවලියක් සාකච්ඡා කියලා කිව්ව පින්වතුනි මේ බම්බයක් විතර උස තියෙන මේ කයේ ගනුදෙනුව සාකච්ඡා කරන්න සෑම මොහොතක් ගානේ මේ පේන දේවල් වලින් ඇතිවෙන කෙලෙස් ධර්මයන් එක සාකච්ඡා කරන්න ඒවා පටිසෝතගාමි චින්තනයෙන් අරව ගන්න ඒක තුල තියෙන සෑම අඩුපාඩුවක්ම අදාගෙන නිවැරදි කරන්න මේක ඒක පුද්ගල සාකච්ඡාවක් Tamange සිත එක්ක කරන සාකච්ඡාවක් එහෙනම් මේ විදියට පේන හැම දෙයක් තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් අලෝභ අද්වේෂ අමෝහ විරාග බවට සාකච්ඡා කරලා වෙනස් කරන්න කාලේන ධම්ම සාකච්ඡා කියන පාරමිතාව කමඨාන වඩන්න ඇයෙන හැම දෙයක් තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් අලෝභ අධේස අමෝහ විරාග කින ඒ ධර්මතාවයන් බවට පටිසෝතගාමිය වෙනස් කරගන්න ඇහෙන දේ තුළින් කාලේන ධම්ම සාකච්ඡා කියන කමඨාන වඩන්න සෑම චෛතසිකය තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් ඒ හැම එකක්ම අලෝභ අධේස අමෝහ විරාග බවට පත් කරලා සිත එක්ක සාකච්ඡා කරලා නිවැරදි දේ අනුශාසනා කරලා අවවාද කරලා සිත හදාගන්න කාලේන ධම්ම සාකච්ඡා කියන කමඨාන වඩන්න මේ කමඨාන් වඩනවා නම් කන්තිය වඩනවා නම් සෝව චස්සතා කියන කමඨාන වඩනවා නම් සමනානංච දසනං කියන කමඨාන වඩනවා නම් කාලේන ධම්ම සාකච්ඡා ජීවිත කාලෙ මෙයා සිදු කරනවා නම් එයාට මංගල උත්සවයක් පවත්වනවා ඒක තමයි එයා gederin සමුහරගෙන දීගේ යනවා කොහෙට නිර්වාණ තරලයට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ජීවත් වෙන කිසිම කෙනෙක් නැවත උපදින්නේ එයා නිවන් දකිනවා පිරිනිවන් පානවා එයාට අවසාන මංගල උත්සවය ගන්නවා පිරිනිවන් පෑමේ උත්සවය ඒතං මංගල මුත්තමං එහෙනම් අපගේ ජීවිත හැම එකක්ම අවසාන මංගල උත්සවයේ සමරන්න සුදුසුකම් ලබන්නට ඕනේ මේක తాවකාලික නවාතනක් පින්වතුනි තථාගතයන් වහන්සේලා මේ ලෝකේ බිහි වෙන නිසා අපි මේ ලෝකෙට විවිධාකාර භව හරගෙන ඉපදුනා මේ වේදිකාව අපට දීලා තියෙන తాවකාලික නැටුමක් නටන්න මේ වේදිකාව කියලා කිව්වේ මහා පොළවට නැටුම කියලා කිව්වේ මේ මිනිසත් භවයේ ලබලා දරුවෙක් වෙලා තරුණයෙක් වෙලා තාත්ත කෙනෙක් වෙලා කිරියත්ත කෙනෙක් වෙලා අපි මේ ලෝකයේ විවිධ චරිතවලින් රඟපානවා මේක නැටුමක් වෙනවතනි මේ తాවකාලික තොටුපළෙන් නවාතැන් පොළෙන් අපේ ස්ථිර වාසස්ථානය නිර්වාණයට යන්නට ඕනේ මේ සම්බුද්ධ ශාසනය කොච්චරක් රාත් වුණාද කියලා කිව්වාම කිසිම කෙනෙකුට ගණනක් කියන්න බැරි වෙන්න ඕනේ. හේතුව මෛත්‍රී බුද්ධ ශාසනය ඇති වෙලා එතකොට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මෙන් තාම රාත් වෙනවා පිරිනුවම් පානවා කිව්වාම මේ භද්‍ර කලාපයේ පුරාම තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා ඒ බුද්ධ ශාසනයේ විශාල වශයෙන් සූත්‍රානුසාරයෙන් දේශනානුසාරයෙන් ගෞතම තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා හේතුව තමයි පින්වත්නි මේ 5000 ඉවර වෙන තාක්කල් රාතන් වහන්සේලාගෙන් අඩුවක් වෙලා නැහැ සෝවාන් සකු르දාගාමි අනාගාමි උත්තමයන්ගෙන් අඩුවක් වෙලා නැහැ පන්දා ඉවර වෙලා පින්වත්නි මිනිස්සු මාර්ගඵල නිවන් අවබෝධ කරනවා එහෙනම් අපි මේ සම්බුද්ධ ශාසනයේ මේ කමඨාන් වඩන්නට ඕනේ. අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිරිනිවන් පාන්න නැතුව ආරක්ෂා කරගන්නට ඕනේ. උන්වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් ඇටමස්ලේ නාර දන් දීලා අවබෝධ කරපු ධර්මය මේ ලෝකේ ආරක්ෂා කිරීමේ වගකීම මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි හැමෝම සතු වුණා පින්වතනි. එහෙනම් මේ ධර්මය හදරින්දලා රකින්නට ඕනේ. අපි හැමෝම මාර්ගඵල වලටපත් වෙලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා අපට පුළුවන් විදියට දෙන්නෙකුට හරි 10 දෙනෙකුට හරි 100කට හරි 1000කට හරි කියන්නට ඕනේ මේ ධර්මය මේ ලෝකය පුරාම රැගෙන යන්න ඕනේ අපගේ තථාගතයන් වහන්සේ මේ වගේ උත්තරමයෙන් ශ්‍රේෂ්ඨ තනන් වහන්සේ කෙනෙක් කියලා ලෝකෙට අපි කියන්නට ඕනේ මේ ලෝකයේ සෑම රටවල්ම සෑම જાතියක්ම තථාගතයන් වහන්සේට নমස්කාර කරලා සාදුකාර දෙන්නට ඕනේ මේ ලෝකේ සෑම කෙනාම දායා මාර වෙනකොට තථාගතයන් වහන්සේට නොහින්දුල් අග්‍ර කොටස බුද්ධ පූජාව පසෙන් පූජා කරන්නට ඕනේ ඒකට මේ සම්බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභීන් වැඩි වෙන්නට ඕනේ රාතන් වහන්සේලා වැඩි වෙන්නට ඕනේ ගිලීගෙන යන සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරලා නැවත දේශනා කරන ප්‍රඥාවතුන් බී වෙන්නට ඕනේ එහෙනම් අද ඉඳලා මේ කමඨාන වඩමු. අපි අමෝම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවය කරලා අපි පිරිනුවම් පානවත් එක්කම ශාසනයට නවත පිබිදීමක් ලබා දෙමු. දීර්ඝායස ලබා දෙමු. හැමෝටම මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ කමඨාන් වඩලා රාත් වෙන්න අවස්ථාව බී කරමු. එනං කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් කියන ගාතාව අපි අමෝගම ජීවිතයේ අවසාන ධම්මපදේ වුණා අපි අමෝගම ජීවිතයේ අවසාන බණ බවට එහෙම නැත්නම් ධර්ම දේශනාව බවට පත් වුණා පින්වත්නි හද වෙනකම් මේ කට්ටිය ඉපද ඉපද දුක් විඳේ මේක ආගන්න ලැබිච්ච නැති නිසා තමයි දැන් අපි දන්නවා ගෙවල් වල වැඩ කරන ගමන් මේ ආයතන හයේ අඩුව හදන්නේ කොහමද? gederin අපට බයිනවා ඒක ඉවස ගන්නවා ඒකට කීකරු වෙනවා ඒ තුලින් තමන්ගේ මනස දකිනවා සාකච්ඡා කරලා තරහා යන්නේ නැතුව පරිගන්න ඇතේ මානසිකත්වය ඇති වෙන්නේ නැතුව සිත හදා ගන්නවා සාකච්ඡාවෙන් වෙනස් කර ගන්නවා බලන්න පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන්න මොනතරම් ලේසිද කියලා මේ පරිසරයෙන් අපට කිසිම හානියක් කරන්න බෑ මේ නාම රූප වලින් අපට කිසිම මායයකට අත තියන්න බෑ අපගේ අවසාන කමඨාණේ මේ ශ්‍රවණය කළේ අවසාන මංගල ධර්ම දේශනාව මේ ශ්‍රවණය කළේ එහෙනම් අද හිඳලා මේක වඩන්න මේ තප්පරේ ඉඳලා පුණ්‍යක්කෙත කියන මේ සිතේ වපුර ගන්න නැවත නැවත මෙනෙහි කරන්න සෑම තප්පරයක් ගානේ මේ කමඨාණත් එක්ක ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාණ මේ සියලුම දෙනාට හේතු වේවා වාසනාම වේවා කියලා සාදු. හොඳයි සියලු දෙනාම වැඳ ගන්න සංඝ රත්න ආශිර්වාද